වර පකරං එරමිනි බැඳවරෙන් කෝලවදන්න වෙමේවා වැසි මූනි සම්පෝයක් නැ සමවයන් කටමෝයක් බන්දෝදක්තිය වක්‍රම සිංහල වැසින් කලවන් ඕම වර පකරං එරමිනි බැඳවරෙන් කෝලවදන්න වෙමේවා වැසි මූනි සම්පෝයක් නැ සමවයන් කටමෝයක් බන්දෝදක්තිය වක්‍රම සිංහල බසින් කලවන් ඉද බිඳුව අතින් පිස්ස දාලා විඩ කඳු තුරන්න ඇට බැස්ස ගති මම වෙර දාලා සිද්ධ පතිරිම ඔවුන්මගේ බරිනට කුසුලන්න රුපුතෙකුව දිවාසන බසින් අත පුළුසාන පත්තන්න පරිවාර පාලි මට කට්ටපාඩ සුද්දමගේ පාලි ඇැයි අවදාන සිංහල බසින් පිත්තර පැ විසි වෙන්න සෝබනවදන්න වෙමේවා සිංහාසන රූට රැපෙන් ගම්බාර වැඳපා යතවාදි කත හැර මතවාද වේන තංගපුර සඳගාව මගේ සේන දිලිසේන අට විසි බුදුවරු අටි නෑ මේක හෙල්ල දෙස පස වපුුවන්නේ පරහිංගමන සිංහල ජාන කතුන් පිරිමදින සංගුම් පස Să noi am ambutubani bani în ghetul patina de rampa De gotan un besado, ni vanda kinetia Vaseată m-a rampado, am verdia panșuhule casi balan ඉරි වැටිලද වරදානි මැතින්ට සාඩගෙන් පුක පියන්ට නාකි පකවනිට රතු හාලෙ බත ලිප ඉදෙන්ට දෙවෙල්ලෙන් බඩ පුරන්ට කලු කැලෙ සිරිදම මක වන්න තිරසන වේදන මත කිපිලා දරගේ වෙන වෙර බැසිලා නාදන තත ඇසිලා තන පීදන හඳ නැගිලා ඇසන බස නැසිලා හෙල යවන පද ගෙතිලා දේශනාට මැකිලා මං ගුත්තිල තන් නිසබලා ඕම් අවරප කරන් එරමිනි බැඳම් වරෙන් කෝ පොළවත් දැනෙවෙ මේවා වැසි මූනි සම්පෝයක් නැ සමවයන් කටමෝයක් බන්දෝතක් දිය වක්කරම සිංහල බසින් කලවන් ඕනව රැප කරන් එරමිනි බැඳම් වරෙන් කෝලවත් දැනෙවෙ මේවා වැසි මූනි සම්පෝයක් නැ සමවයන් කටමෝයක් බන්දෝතක් දිය වක්කරම සිංහල බසින් කලවන් නෙලියෝඹේ කතුවැකියට රිද්දුව මට වීරයෙකුම මද කිප්පුවත් එදෙන වික්‍රම තුංග වැඩ පං අඩුවී නැවත සිරිපතඹර විකමද සරුරට මායක යාල් පනවර ඉඳ දිපං අඩ රෙටන් මට මේගේ අමු සිංහල පිම රැපේ මම හුරාසුර පූරම්බර කාසනේ බල සාසර වනසන් නැරපක් වීසි කළ කුසා සාදුනාදා වෙස්මට අඩිකොඩ මරඩියමු එල බසමික හුරුවයන් සද සුන්නත් තුලි සාසන මම කාදියුට විසකිර බල කරාස කිරිය ඇති පිෂණ පමට හයිය නෑ සඟරුව නැති අට සිලරිසිය කරදි පිළි දැක්කේ නෑ මදගේ පියතුන් දමන මරප කොතයි එලිසම ඉවර නෑ වඳ කතුන් බඩ කෙරුපකු නැති මේ කෙරෙදන කනින්ද නෑ අවංගොල්ල මගේ රප වෛරොඩි නොවේ උපදමු දියමන්ති කූ කටින් තමයි ඔය මොන පකත් බඩ කරගෙන උපකපන නැති ඌ කුදු කුද නමගේ කරමින් තොපේ අයිකන් මඩ පිංගුත්තර සක්කේ ලකුණු කණුවසේ කොඩු ගාව කොට මට ලොකු නැති ඌ ගහම් පට්ට පතු ලැතුම් කණ්ට දෙයො නැතිය වැඩ්ඩේ උගේ දුක්ක හින්දන්ට පට්ට පාන්දුරු හුත්තු නම්බු දීපන්තෝගේ වෙට්ට පාති අම්ම කූද කැව්වෙත ඕනවරප කරා vean එරමිනි බැඳම් වරෙන් කෝලවදන්න වෙනවා වැසි මූනි සම්පෝයක් නැසමවයන් කටමෝයක් බන්දෝතක්තිය වක්කරම සිංහල බසින් කලවන් ඕම අවරප කරන් එරමිනි බැඳම් වරෙන් කෝලවදන්න වෙනවා වැසි මූනි සම්පෝයක් නැසමවයන් කටමෝයක් බන්දෝතක්තිය වක්කරම සිංහල බසින් කලවන්